කාමච්ඡන්දයක් ඇතිවෙන විට එය හඳුනා ගැනීමට හැකිය. නමුත් ඊට එහා කළ යුතු දේ හිතට නොහැඟේ. අපි දැන් මුලින් කිව්වනේ කාමච්ඡන්දය ඇති වුනහම අපිට වැඩ දෙකක් කරන්න පුළුවන්. එක්ක සමත ක්‍රමයට ඊට ප්‍රතිවිරුද්ධ අසුභාරම්මණය, පටික්කුලාරම්මණයකට අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සතිය ප්‍රඥාව වීරිය උපදවාගෙන ඒ පිළිබඳව විදර්ශනාව ක්‍රියාත්මක කරන ඔය දෙකෙන් එක පැත්තකට යන්න උත්සාහ කරන්න. මුලදී මුලදී ඒක බෑ වගේ හිතෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි ටික ටික ඒ පිළිබඳව කුසලතාවයේ වර්ධනය වෙන්නේ.